පින්වත්නි අදට નિયમિત සූත්‍ර දේශනාව වශයෙන් චූල ධම්ම සමාදාන සූත්‍රය අද අපි සාකච්ඡා කරන්නේ. එතකොට ආරම්භයේදීම අපි සිහිපත් කරගමු අපිට මේ ලැබිලා තියෙන ජීවිතය හැම කාලෙකම ලැබෙන විදිහේ ජීවිතයක් නෙමෙයි. බොහෝම කලාතුරකින් ලැබෙන විදිහේ දේවල් ටිකක් බොහෝම කලාතුරකින් ලැබෙන විදිහේ දේවල් ටිකක් අපිට ලැබිලා තියෙනවා. බුදුබණ ඇහෙන කාලයක් ලැබිලා තියෙනවා. හොඳට අංග සම්පූර්ණ මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙනවා. බුදුබණ ඇහෙන විදිහේ පරිසරයක ජීවත් වෙන්න ලැබිලා තියෙනවා. මාධ්‍යයන් හරහා නොයෙකුත් ක්‍රමවේදයන් ඔස්සේ ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ නිසා බොහෝම කලාතුරකින් අති දුර්ලභව ලැබෙන ගණනාවන් අති දුර්ලභව ලැබෙන දේවල් ගණනාවක්ම ලැබිලා තියෙනවා. ඒ නිසා මේක හරීම වටින අවස්ථාවක්. මේ වගේ වටින අවස්ථාවක් ලැබිච්ච ඔබ අපි හැම දෙනාම මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. මොකද සංසාර ගමනේ අපිට මේ වගේ වටින අවස්ථාවක් වැඩිපුර ලැබෙන්නේ නැති නිසා බොහෝම කලාතුරකින් ලැබෙන නිසා කලාතුරකින් ලැබිච්ච මේ වටින අවස්ථාවෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. එතකොට ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය මොකක්ද කියලා ඔන්න ඊළඟ ප්‍රශ්නය. මේ විදිහේ වටින මනුස්ස ජීවිතයක් බුදුබණ ඇහෙන කාල සමයක් ඕනෑම තත්වයක් යටතේ ඕනෑම තත්වයක් යටතේ නොසැලී ඉන්න පුළුවන් මනසක් හදාගන්න පුළුවන් ධර්මයක් ලැබිලා තියෙන මේ කාල සමය අපි කරන්න ඕන වැදගත්ම දේ මොකද්ද මෙලොව පරලොව සාර්ථක කර ගැනීමටත් ඒ වගේම මේ ලෝකේ ලබන්න පුළුවන් උත්තරීතර සැනසීමක් තියෙනවා නම් ඒ දේ ළඟා කර ගැනීමටත් කළ යුතු දේ කිරීමයි මම හිතන්නේ පින්වතුන්ට පැහැදිලි වෙන්න ඇති මේ ලැබිච්ච වටින අවස්ථාවෙන් අපි ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය යන්නේ ඒකයි මේ ලැබිච්ච ජීවිතය සාර්ථක කරගන්නත් ඕනේ නැවත ඉපදෙන්න සිද්ධ වුණොත් ඒ ඊළඟ උපත සාර්ථක කරගන්න ඕනේ. ඒ වගේම සාර්ථකත්වය ගැන කතා කරද්දී මේ ලෝකේ තියෙන ඉහළම සාර්ථකත්වය මොකද්ද? ඒක ළඟා කරගන්නත් ඕනේ. ඒ සඳහා තමයි අපිට බුදුරජාණන් වහන්සේ හෙළිදරව් කරපු ධර්මයේ වමනා වෙන්නේ. ඒ නිසා මේ ලැබිච්ච දුර්ලභ වටිනා අවස්ථාවෙන් ඉහළම ප්‍රතිඵල නෙලා ගන්න තමයි පින්වත්නි අපි හැම දිනාම මේ විදිහට ධර්මයත් එක්ක ගනුදෙනු කරන්නේ. එහෙනම් බලන්න නිවසේ ඉඳන් ධර්මයේ ශ්‍රවණය කරන මේ පින්වතුන්ටත් ඒ වගේම ස්වාමින් වහන්සේලා වන අපටත් මේ විදිහට ධර්මයේ තුල යෙදෙන්න අවස්ථාව සැලසෙන්නේ විශේෂයෙන්ම මේ ධර්ම දේශනා මාලාව නිසා. මේ ධර්මදේශනා මාලාව මේ විදියට ඉදිරිපත් කරන්න බොහෝ දෙනා කැප වෙනවා. ජයමග රූපවාහිනී කාර්ය මණ්ඩලය ඇතුළු මේ සඳහා උපදෙස් දෙන ඒ ගුරු දේවයන් වහන්සේ ඇතුළු බොහෝ දෙනා මේ වෙනුවෙන් කැප වෙනවා. ඒ නිසා පින්වත්නි මේ විදිහට ධර්මයේ තුල යෙදෙන්න ඔබ අප හැමදෙනාටම අවස්ථාව සලසා දීපු. මේ සඳහා කැප වෙන සියලු දෙනාටම මෙලොව පරලොව දෙලොවම සාර්ථක කරගෙන සංසාර ගමන සුවපත් කරගෙන ධර්මාවබෝධය තුලින් ඕනෑම තත්වයකට ඔරොත්තු දිය හැකි මානසිකත්වයක් ගොඩනගා ගැනීමට මේ සඳහා කැපවෙන හැම දිනාටම මේ තුලින් රැස්වෙන පුණ්‍ය ශක්තිය හේතුපකාරී වේවා කියලා අපි ආරම්භෙම සෙත් ප්‍රාර්ථනා කරමු. අදට નિયમિત සූත්‍ර දේශනාව පිළිබඳ අවධානය යොමු කරමු. සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ ඇසුරෙන් තමයි අපි මේ සූත්‍ර ධර්ම දේශනා සිද්ධ කරන්නේ. මජ්ක්‍ධිම නිකායේ සියලු සූත්‍ර 152ක් තියෙනවා. එතකොට අද අපි දැනගන්නේ ඒ 152 අතරින් පිළිවෙලින් 45 වෙනි සූත්‍ර දේශනාව. එතකොට මේ පින්වතුන් දිගටම සම්බන්ධ වුණා නම් මේ වෙනකොට සූත්‍ර ධර්ම 44ක් ශ්‍රවණය කරලා අවසానයි. ඊයේ දවසේදී මේ පින්වතුන්ට අවස්ථාව ලැබුණා චූල වේදල්ල සූත්‍රය ශ්‍රවණය කරන්න. අද අවස්ථාව උදා වෙන්න ඊට පස්සේ තියෙන සූත්‍ර දේශනාව වන චූල ධම්ම සමාදාන සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකේ පස්වන වග්ගය වන චූල යමක වග්ගයේ ඇතුළත් පිළිවෙලින් ගත්තොත් 45 වෙනි සූත්‍ර දේශනාව චූල ධම්ම සමාදාන සූත්‍රය. හෙට දවසේ මේ පින්වතුන්ට පුළුවන් මහා ධම්ම සමාදාන සූත්‍රයට ඇහුම්කන් දෙන්න. හොඳයි. අදට નિયમિત සූත්‍ර දේශනාව අපි සාකච්ඡා කරමු. පින්වත්නි මේ චූල ධම්ම සමාදාන සූත්‍රය තුල විශේෂයෙන්ම අපිට හිලිදරව් වන කාරණා කීපයක් තියෙනවා. ඒ තමයි වර්තමානයේත් සැප විඳින්න නම් ඒ වගේම අනාගතයේත් සැප විඳින්න නම් අප විසින් කළ යුතු වන්නේ මොන වගේ දේවල්ද කියන කාරණාවට උත්තරය මේ සූත්‍ර ධර්ම තුල සූත්‍ර දේශනාව තුල අන්තර්ගත වෙනවා. දැනුත් සැප විඳලා අනාගතෙත් සැප විඳින්න නම් අපි මොන වගේ දෙයක්ද කරන්න ඕනේ? එහෙනම් බලන්න පින්වත්නි ඔබ අප හැමදෙනාටම වැදගත් වන දහම් කාරණාවක් විවරණය කරන සූත්‍ර දේශනාවක් බුද්ධ භාෂිතයක් මේ ලෝකයේ සියල්ලම දැනගත්ත සියලු දේ මනාකොට අවබෝධ කරගත්ත ඒ අපගේ ශාස්ත්‍රූන් වහන්සේ අපට කියලා දෙනවා දැනුත් සැප විඳලා මරණින් මත්තේ අනාගතෙත් සැප විඳින්න නම් අපි කල යුතු වන්නේ මොන වගේ දෙයක්ද කියලා. අපි හැම දිනාගම බලාපොරොත්තුවත් මේ මොහොතේ සැපෙන් ඉන්න අනාගතෙත් ඊටාම සුවසේ ජීවත් වෙන්න. එහෙනම් අද අපිට දැනගන්න පුළුවන් මේ චූල ධම්ම සමාදාන සූත්‍රය තුලින් වර්තමානයේ සුවසේ ජීවත් වෙලා මරණින් මත්තේ සුවසේ ජීවත් වෙන්නත් අපි මොන වගේ දෙයක්ද කරන්න ඕනේ කියන කාරණා. ඒ වගේම තමයි මේ දේශනාව තුළ ධර්මය කියලා මිනිස්සු යොමු වෙන පැතිකඩ හතරක් ගැන විවරණය කරනවා. ධර්මය යන දේ හොයන මිනිස්සු ධර්මය හොයන මිනිස්සු ධර්මය කියලා යොමු වෙන පැතිකඩ හතරක්. පින්වත්නි සමහර අය ධර්මය කියලා යොමු වෙනවා හැබැයි ධර්මයට නෙමෙයි. එක්ක නොදැනුවත්භාවය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම්කිසි රැවටීම් වලට අහු වෙලා වෙන්න පුළුවන්. ධර්මය කියලා හිතාගෙන ඒ පැත්තට යොමු වෙනවා. හැබැයි ධර්මය නෙමෙයි. මේ චූල ධම්ම සමාදාන සූත්‍ර දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ අපගේ තථාගතයන්න් වහන්සේ විවරණය කරනවා මේ ධර්මය කියලා මිනිස්සු යොමු වෙන පැතිකඩ හතරක් ගැන. එහෙනම් ඔය කාරණා මේ දේශනාවේ ඇතුළත් වෙනවා. ඊටාම වැදගත් සූත්‍ර දේශනාවක්. මෙතෙක් දැනගත්ත මේ දේශනා මාලාව තුළ මෙතෙක් දැනගත්ත දේශනාත් ඊටාම වැදගත්. අද දවසත් ඒ වගේම ඊටාම වැදගත් දහම් කරුණු දැනගන්න දවසක් වෙනවා. හේතුව චූල ධම්ම සමාදාන සූත්‍ර දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරලා දෙනවා වර්තමානයේ සැපසේ ජීවත් වෙලා මරණින් මත්තෙත් සැපසේ ජීවත් වෙන්න සුවපහසු විදිහට දැනුත් මතුත් සැප විඳින්න අප කළ යුතු දේවල් ගැන. ඒ වගේම ධර්මය කියන දේ හොයන මිනිස්සු ධර්මය කියලා හිතාගෙන යොමු වෙන පැතිකඩ හතරක් විවරණය කරන දේශනාව. ඒ නිසා ඒ කරුණු කාරණා අපිට ඊටාම වැදගත්. අපි දේශනාව තුළින් ඒ කාරණා විවරණය කරගමු කාලානුරූපව. ආරම්භයේදීම මාත්‍රිකා පාඩයේ හැටියට චූල ධම්ම සමාදාන සූත්‍රය ඇතුළත් pāli පාඩයක් ගෙනහැර දැක්වේ. චත්තාරිමානි භික්කවේ ධම්ම සමාදානාති අපගේ බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ වාසය කරන සමයේදී එක්තරා දවසක භික්ෂුන් වහන්සේලා අමතලා කරපු දේශනාවක්. බුදු පියාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරමින් කරපු දේශනාවක් තමයි මේ චූල ධම්ම සමාදාන සූත්‍රය. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතමින් දේශනා කරනවා මහණෙනි ධර්ම සමාදානයෝ හතර දෙනෙකි. චත්තාරිමානි භික්කවේ ධම්ම සමාදානාති. මහණෙනි මේ ධර්ම සමාදානයෝ හතරක් තියෙනවා. එහෙනම් පින්වත්නි අපි තේරුම් බේරුම් කරගන්න වෙනවා මොකද්ද මේ ධර්ම සමාදානයෝ කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධර්ම සමාදාන කියන වචනය දේශනාවට අදාළ අටුවා විස්තරය තුල පැහැදිලි කරලා දීලා තියෙනවා. පැහැදිලි කරලා දීලා තියෙන්නේ මෙන්න මේ විදිහට දැන් පින්වතුන් දන්නවානේ මජ්ක්‍ධිම නිකාය කියන්නේ ත්‍රිපිටක ග්‍රන්ථය. බුද්ධ භාෂිතය ඇතුළත් ග්‍රන්ථය. එතකොට මේ මජ්ක්‍ධිම නිකාය තුල විස්තර කරන ඇතැම් පද එකපාරටම අපිට තේරුම් ගන්න අපහසුයි. ඒ නිසාම අපිට ඒ සූත්‍ර දේශනාව පැහැදිලි කරන තවත් ග්‍රන්ථ අපේ සමීපයට ගන්න වෙනවා. එතකොට මේ ත්‍රිපිටක ග්‍රන්ථවල තියෙන වචන පැහැදිලි කරගන්න අටුවා ග්‍රන්ථ පරිශීලනය කරන්න වෙනවා. දැන් පින්වතුනි ත්‍රිපිටක ග්‍රන්ථ අන්තර්ජාලයෙන් අපිට ඕන වෙලාවක බලන්න පුළුවන්. හැබැයි බොහෝ දෙනෙට තියෙන ප්‍රශ්නයක් මටත් අහන්න ලැබිලා තියෙනවා. බොහෝ දෙනෙට තියෙන ප්‍රශ්නයක් ඒ අන්තර්ජාලයේ කොච්චර ත්‍රිපිටක ග්‍රන්ථ පරිශීලනය කරන අවස්ථාව තිබ්බත් ඒවා සඳහන් වෙන්නේ ගැඹුරු සිංහලෙන්. ගැඹුරු සිංහල පද භාවිත කරමින් තමයි මේ ත්‍රිපිටක සිංහල අර්ථ දක්වලා තියෙන්නේ. ඒ නිසා එක්වර පහසුවෙන් තේරුම් ගන්න හැකියාවක් නැහැ. එක දිගට කියවන්න තරම් උද්‍යෝගයක් ඇති වෙන ස්වභාවයක් නැහැ. අමාරු වචන වැඩි. හැබැයි පින්වත්නි අමාරු දෙයක් වුණත් කාලයක් තිස්සේ වෑයමින් කළොත් උත්සාහයෙන් කළොත් ඒක පහසුවෙන් කරගන්න පුළුවන්. මේ දේශනා තුල ඇතුළත් වන මේ ගැඹුරු සිංහල පද ශබ්දකෝෂ ආදිය ආසන්නයට අරගෙන උනන්දුවෙන් කියවන්න උත්සාහ කළොත් වැඩි දවසක් යන්නේ නැහැ. ශබ්දකෝෂ නැතුවම වෙනත් ඒ පද විස්තර කරන ග්‍රන්ථ නැතුවම දේශනා තේරුම් ගන්න හැකියාව ලැබෙනවා. හැබැයි මුලදී ටිකක් ආයාසයෙන් ඒ ඒ ගැඹුරු සිංහල පදවල තේරුම් තියෙන පොත් ළඟට ගනිමින් යම්කිසි වෑයමක් දරන්න වෙනවා. හැමදේම ලේසියෙන් කරගන්න බෑනේ. හැබැයි හැමදෑම එහෙම කරන්න ඕන නෑ. මොකද අමාරු වචන එකපාරක් දැනගත්තාම නැවත නැවත ඒ වචන හම්බ වෙනකොට කලින් අර්ථය දැනගෙන තියෙන නිසා මුලදී ආයාසයෙන් අධ්‍යයනය කරලා පස්සේ ඊටාම පහසුවෙන් මේ පදවල තේරුම් දැනගැනීමේ හැකියාවක් තියෙනවා. එනිසා පින්වත්නි ගැඹුරු සිංහලෙන් තියනවා කියලා මේ දේශනා අපිට අධ්‍යයනය නොකර ඉන්න බෑ. ඊටාම ආයාසයෙන් නමුත් මේ ධර්මයේ තියෙන වටිනාකම තේරුම් අරගෙන ධර්මය අධ්‍යයනය කරන්න වෙනවා. ඒක ඊටාම වැදගත් කරුණක්. මොකද ත්‍රිපිටක ග්‍රන්ථ හරියට අධ්‍යයනය කරන්න අපි හුරුුනේ නැත්තම් අපි ධර්මය කියලා වෙන වෙන දේවල් වලට අහු වෙන්න පුළුවන්. ඇතම් කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් නැහැ මට මේ පොත්පත් කියවන්න විදිහක් නැහැ. මම ධර්මදේශනා ශ්‍රවණය කරලම මේ ධර්මයේ තේරුම් ගන්නවා කියලා ඒක වැරදි කියන්න බෑ ඒක හොඳයි. හැබැයි පින්වත්නි සමහර දේශනා ඒ දේශනා ඉදිරිපත් කරන ස්වාමින් වහන්සේලා හෝ දේශකයාණන් වහන්සේලාගේ දේශනා කෞශල්‍ය නිසා යම්කිසි ඉදිරිපත් කරන තර්ක විතර්ක නිසා වැරදි දහම් කරුණු අපේ හිතට යන්න පුළුවන්. ඒ නිසා අපි ඊටාම අවධානයෙන් ඊටාම අවධානයෙන් මේ ධර්මයට සමීප වෙන්න ඕනේ. ඊටාම අවධානයෙන් මේ දහම් කරුණු ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඒ නිසා අප විසින් ඒ දේශකයන්න් වහන්සේලා කරන ධර්මදේශනාවල් ශ්‍රවණය කරන අතරතුරේ පුළුවන් තරම් වෙලාව වෙන් කරගන්න ඕනේ මේ ධර්මය අධ්‍යයනය කරන්න. දේශනාවක් අහලා ඒක හිතට වැද්දැනුණාට පස්සේ කෝකටත් මම මේ දේශනාව අන්තර්ජාලයෙන්ුත් හොයලා බලන්න ඕනේ. එතකොට තමයි තවදුරටත් ඒ දේශනාවෙන් ඒ ස්වාමින් වහන්සේ විවරණය කරපු කාරණා තහවුරු වෙන්නේ. ඒක බුද්ධ භාෂිතයක්මයි කියන එක වැඩි වැඩියෙන් දැනෙනකොට ඒ ධර්මයේ තුල යෙදෙන්න මට විශාල අනුබලයක් ලැබෙනවා. ඒ කාරණාත් සිහිය තියාගන්න අපි හැමදෙනාම මේ කරුණ සිහිය තියාගන්න ඕනේ. ධර්මයේ ශ්‍රවණය කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඒ වගේම ඒ ඒ දහම් කරුණු ත්‍රිපිටක ග්‍රන්ථවල ඇතුළත් වෙන ආකාරයත් අධ්‍යයනය කරන්න කාල වේලාව වෙන් කරගත යුතුයි. අපි හැම දිනාගම සුභ සිද්ධිය වෙනුවෙන්. අද දවසේට નિયમિત මේ චූල ධම්ම සමාදාන සූත්‍රය තුල භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙනවා මහණෙනි ධර්ම සමාදානය හතර දෙනෙකි. අටුවාව පැහැදිලි කරනවා මේ ධර්ම සමාදාන කියන වචනය ධර්මයයි ගන්නාලද ග්‍රහණයෝ. මං හිතන්නේ ඒකෙන් තේරුම් ගන්න පුළුවන් අපිට. මොකද්ද මේ ධර්ම සමාදාන කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙන්නේ? ධර්මය කියලා හිතාගෙන ග්‍රහණය කරන දේවල්. ධර්මය කියලා හිතාගෙන ලං වෙන දේවල් හතරක් තියෙනවා. අන්න ඊටාම් පැහැදිලි එතකොට අපිට මිනිස්සු ධර්මය කියලා හිතාගෙන ලං වෙන පැතිකඩ හතරක් තියෙනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ධර්මය කියලා හිතාගෙන මේ මිනිස්සු ලං වෙන පැතිකඩ හතරක් තියෙනවා. එතකොට පළවෙනි පැතිකඩ පච්චුප්පන්න සුඛං ආයතින් දුක්ඛ විපාකං දෙවෙනි පැතිකඩ පච්චුප්පන්න දුක්ඛං චේව ආයතින්ච දුක්ඛ විපාකං හතරවෙනි. ඊට කලින් තුන්වෙනි පැතිකඩ. දැන් මුලින්ම අපි බුද්ධ වචනය pāli පාඨ විදිහටම මතක් කරගෙන ඊට පස්සේ තේරුම් ගන්න උත්සාහ කරමු. භාග්‍යතුන් වහන්සේ දේශනා කළ මහණෙනි ධර්ම සමාදානය හතර දෙනෙක් හතර දෙනෙක්කි. එතකොට ධර්ම සමාදානය කියලා උන්වහන්සේ අපිට මේ පෙන්වා දෙන්නේ මොනවාද? ධර්මය කියලා හිතාගෙන විවිධ අය ලං වෙන දේවල් හතරක්. සමහර අය ලං වෙනවලු මේ වගේ පැතිකඩකට ධර්මය කියලා හිතාගෙන මෙහෙම දෙයකට ලං වෙනවා. මොකද්ද? පච්චුප්පන්න සුඛං ආයතින් දුක්ඛ විපාකං. දෙවෙනි පැතිකඩ පච්චුප්පන්න දුක්ඛංචේව ආයතින්ච දුක්ඛ විපාකං. තුන්වෙනි පැතිකඩ පච්චුප්පන්න දුක්ඛං ආයතින් සුඛ විපාකං. හතරවෙනි පැතිකඩ පච්චුප්පන්න සුකංචේව ආයතින්ච සුඛ විපාක. දැන් මේ pāli පාඨ අපිට එකපාරටම තේරුම් ගන්න අපහසු නිසා අපි දැන් ඔන්න ඒ වචන විස්තර කරගමු. බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දෙනවා මහණෙනි සමහර අය මේ ධර්මය කියලා හිතාගෙන ලං වෙනවා මෙන්න මේ වගේ දෙයකට. මොන වගේ දෙයකටද? දැන් අපි සිංහල අර්ථත් මේ හතරටම මුලින් සඳහන් කරගමු. වර්තමානයේ සැප හම්බ වෙනවා. නමුත් අනාගතයේ දුක් විපාක ලැබෙන දේවල් වලට සමහරු යොමු වෙනවා. වර්තමානයේ සැප ලැබෙනවා. නමුත් අනාගතයේ දුක්. ඒ පළවෙනි පැතිකඩ. සමහර අය යොමු වෙනවා කොයි වගේ පැතිකඩකටද? වර්තමානයේ සැප ලැබෙනවා. නමුත් අනාගතයේ දුක් ලැබෙන පැතිකඩක්. සමහරු ඒ පැත්තට යොමු වෙනවා. ධර්මය කියලා හිතාගෙන. දෙවෙනි පැතිකඩ වර්තමානයේ දුක ලැබෙන්නේ. අනාගතෙත් දුක්මයි ලැබෙන්නේ. ඔන්න දෙවෙනි පැතිකඩ. වර්තමානයේ දුක් අනාගතයේ දුක් ලැබෙන පැතිකඩකට සමහරු යොමු වෙනවා ධර්මය කියලා හිතාගෙන. තුන්වෙනි පැතිකඩ සිංහල අර්ථ විස්තර කරගත්තොත් වර්තමානයේ දුක් ලැබෙනවා නමුත් අනාගතයේ සැප ලැබෙනවා. එහෙම පැතිකඩකුත් තියෙනවා. ඒ වගේම හතරවෙනි පැතිකඩ සමහරු ධර්මය කියලා හිතාගෙන ලං වෙනවා වර්තමානයේ සැප අනාගතයේ සැප. එහෙනම් මේ සැප දුක කියන වචන දෙකත් එක්ක යන කාරණා හතරක් පහසුවෙන්ම මතක තියාගන්න පුළුවන්. ඔන්න ධර්ම සමාදානය හතර දෙනා. ධර්මය කියලා හිතාගෙන මිනිස්සු ලං වෙන පැතිකඩ හතර. පළවෙනි පැතිකඩ දැන් සැප ලැබෙනවා. නමුත් අනාගතයේ දුක් විඳින්න වෙනවා. එහෙම පැතිකඩක් තියෙනවා. දැන් සැපයි අනාගතයේ දුක්. දැනුත් දුක් අනාගතයේ දුක්. දැන් දුක් හැබැයි අනාගතයේ සැප. අවසාන පැතිකඩ දැනුත් සැප අනාගතෙත් සැප. ඔන්න පැතිකඩ හතර. දැන් අපි විස්තර කරගමු. ඔන්න පළවෙනි පැතිකඩ ධර්ම සමාදානයෝ හතර දිනක් තියෙනවා කියලා දේශනා කරපු භාග්‍යතුන් වහන්සේ ඔන්න පළවෙනි ධර්ම සමාදානය. ධර්මය කියලා හිතාගෙන මිනිස්සු මෙන්න මේ වගේ පැතිකඩකට යොමු වෙනවා. පච්චුප්පන්න සුඛං ආයතින් දුක්ඛ විපාකං. අපි පළවෙනි ධර්ම සමාදානය ඔන්න විස්තර කරගමු. පච්චුප්පන්න සුඛං ආයතින් දුක්ඛ විපාකං. පච්චුප්පන්න සුඛං. පච්චුප්පන්න කියන්නේ වර්තමානය. සුඛං සැපයි. වර්තමානයේ සැප ලැබෙනවා. ආයතින් දුක්ඛ විපාක. අනාගතයේ දුක. මෙහෙමයි පැහැදිලි කරලා තියෙන්නේ වර්තමානයේ සැප විඳිනවා නමුත් අනාගතයේ දුක් විඳින්න වෙනවා කියන කාරණාව දේශනාවේ පැහැදිලි කරලා තියෙන්නේ මෙහෙමයි. කාමයේ දොස් නැතයි දෘෂ්ටිගතව ඉඳුරන් පිනවා මරණින් මතු අපාගාමීව තීව්‍ර දුක් විඳීම. ඔන්න බලන්න. ඔන්න පළවෙනි ධර්ම සමාදානය. දැන් නම් සැප විඳින්න පුළුවන්. නමුත් අනාගතයේ දුක්. මොකද්ද මේ කියන්නේ? සමහර අය මෙන්න මේ වගේ පැතිකඩකට යොමු වෙනවා. මේ කම්සප වින්දට කමක් නැහැ. කම්සප වින්ද කියලා අපිට ඇති වෙන ප්‍රශ්නයක් නැහැ. කියලා කාමයේ දොස් නැතයි සලකා. එහෙම දෘෂ්ටිගත වෙනවා. මේ කාමයන් වින්ද කියලා මේ කාමයන්ගේ ඇලී ගැලී හිටියා කියලා මොකද වෙන්නේ? දැන් මේ පිංගුතුන්ට ඇහිලා ඇති කන්න බොන්න ජොලි කරන්න මේ ජීවිතේ ලැබුණේ විනෝද වෙන්න. ඔන්න ඔය වගේ වචන කියන අය ඇහිලා ඇති. ජීවත් වෙනවා කියන්නේ විනෝදෙන් ඉන්න ඕනේ. කොහොම හරි කවන්නේ සතුටෙන් ඉන්නයි ඕනේ. අන්න ඒ වගේ වචන ඇහෙනවා. සමහරු ඒ වගේ දේවල් දෘෂ්ටියක් විදියට දරනවා. කොහොම හරි කමන්නේ ජීවිතේ විඳින්නයි ඕනේ. ජීවිතේ විඳින්න ඕනේ. නමුත් කොහොම හරි කමන්නේ කියන වචනේ ඇතුලේ ඔන්න ප්‍රශ්නයක් දෙනවා. දැන් ඒ වගේ මත දරන අය ගැනයි මේ කියන්නේ. කාමයන්හි දොස් නැතයි දෘෂ්ටිගතව. ඉඳුරන් පිනවා මරණින් මතු අපාගාමීව තීව්‍ර දුක් විඳීම. කාමයන්ගේ ඇලී ගැලී වාසය කිරීමේ කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා හිතාගෙන ඉඳුරන් පිනවනවා. කාමයන්හි ඇලී ගැලී ජීවත් වෙනවා. මැරුණට පස්සේ අපායට වැටිලා අපායේ ඉපදිලා තීව්‍ර නිකන් දුක් නෙමෙයි. තීව්‍ර දුක් දැඩි විදිහට දැඩි ලෙස දුක් විපාකවලට ලක් වෙනවා. ඔන්න පළවෙනි ධර්ම සමාදානය. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා මේ පළවෙනි ධර්ම සමාදානය විවරණය කරනවා. පින්වතුන්ට පුළුවන් දැන් හොඳට කල්පනා කරලා බලන්න මේ මේ වගේ කොටස් අද ඉන්නවා. මේ ධර්ම සමාදානයට යොමු වෙච්ච අය ඉන්නවා. හිතාගෙන ඉන්නේ ඒක තමයි ධර්මය. මේක තමයි හරි දේ කියලා හිතාගෙන ඉන්නවා. මොකද්ද? කාමයන්ගේ ඇලී ගැලී හිටියට කමක් නැහැ. මේ කාමයන් වෙනුවෙන් ඕන දෙයක් කරාට කමක් නැහැ. අන්න. ඔය සමහර වෙලාවට ඇහිලා ඇති බල්ලෝ මරලා හරි කමන්නේ සල්ලි හම්බ කරන්නයි ඕනේ කියලා එහෙම කියනවා අපිට ඇහිලා තියෙනවා. කියන්නේ කොහොම හරි කමන්නේ මේ ජීවිතේ සැපසේ ගත කරන්න ඕනේ. වැරදි වැඩ කළා කියලා මොනවාද ලැබෙන්නේ? දුක් විපාක ගැන එච්චර තැකීමක් නැහැ. අන්න බලන්න පින්වත්නි. ඒතකොට භාග්‍යතුන් වහන්සේ විවරණය කරනවා සමහරු ධර්ම ධර්මය හොඳ දේ කියලා හිතාගෙන හරි දේ කියලා හිතාගෙන යොමු වෙනවා. කාමයන්ගේ දෝෂයක් නැහැ. මේ කම්සපෙහි ඇලී ගැලී හිටියට කමක් නැහැ කියලා ඉඳුරන් පිනවමින් වාසය කරනවා. අප්‍රමාදීව වාසය කරනවා. මරුණට පස්සේ අපායේ ඉපදිලා තීව්‍ර දුක් විඳිනවා. පින්වත්නි අපි හැමදෙනාම හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ ජීවිතෙන් ඔක්කොම ඉවර වෙන්නේ නැහැ. අපිට ධර්මයේ ඊටාම පැහැදිලිව කියලා දෙනවා භාගතුන් වහන්සේ අපට හෙළිදරව් කරනවා මේ ජීවිතෙන් සියල්ල නිමා වෙන්නේ නැහැ. නැවත ඉපදෙන්න විදිහේ හේතු සකස් වෙලා තිබ්බොත් නැවත නැවත ඉපදෙන්න සිද්ධ වෙන විදිහේ හේතු සකස් වෙලා තිබ්බොත් ආ ඉපදෙන්න වෙනවා. අපි දන්නවා රහතන් වහන්සේලාට නැවත උපතක් නැහැ. ඊට මෙහා හැම දිනාටම නැවත ඉපදෙන්න සිද්ධ වෙනවා කුමන හෝ භවයක කරපු පින්පව් අනුව. එහෙනම් මේ ජීවිතෙන් සියල්ල නිමා වෙන්නේ නැහැ. මේ ජීවිතේ උපරිමයෙන් ගත කරන්න මොන දේ කරලා හරි කමන්නේ මේ ජීවිතේ සැප විඳින්න යමු වුණොත් ඊළඟ ජීවිතේ මේ ජීවිතේ විතරක් නෙමෙයි පින්වත්නි අපි හැමදෙනාම දැන් බොහෝ දෙනෙක් කතා කරනවානේ සාර්ථකත්වය කියන වචන ගැන. සාර්ථකත්වය කියන්නේ මේ ජීවිතයට විතරක් සීමා වෙන දෙයක් නෙමෙයි. අපිට ධර්මයේ තුලින් ඒක හොඳට පැහැදිලි වෙනවා. මොකද්ද සැබෑ සාර්ථකත්වය? ඒක මේ ජීවිතයෙන් නිමා වෙන්නේ නැහැ. ඊළඟ උපත ඒකත් සාර්ථක තැනක වෙන්න ඕනේ. ඒ වගේම නිවන කියන අතිසාර්ථකත්වයක් අපි හොඳට හිතට ගන්නවා. සාර්ථකත්වය කියන වචනේ අපි හොඳට අඳුනගත්තේ නැත්නම් සාර්ථකත්වය වචනේ දන්නේ නැත්නම් හරියට කොහොමද සාර්ථක වෙන්නේ? සාර්ථකත්වය කියන දේ අපි හඹාගෙන යනවා. නමුත් සාර්ථකත්වය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැත්නම් හරියටම. එහෙනම් අපි යන්නේ වැරදි පැත්තට. ඒ නිසා මුලින්ම අපි හොඳට අඳුන ගන්න ඕනේ මේ සාර්ථකත්වය කියන්නේ මොකක්ද? ධර්මයේ තුලින් අපිට හොඳට පැහැදිලි කරලා දෙනවා මේ ජීවිතයත් ආ ඉපදෙන්න සිද්ධ වුණොත් ඒ සංසාර ගමනත් සාර්ථක කරගන්න ආකාරයක් ගැන. දැන් මේ පළවෙනි ධර්ම සමාදානයේ භාගතුන් වහන්සේ විස්තර කරලා දෙනවා. මේ ජීවිතේ උපරිමයෙන් කම්සප විඳින්න උත්සාහවත් වෙනවා. හැබැයි මරණින් මත්තේ ජීවිතයක් ගැන සැලකිල්ලක් නැහැ. මැරුණට පස්සේ අපාගාමීව තීව්‍ර කටුක දුක් විඳිනවා. ඒ නිසා පින්වත්නි ආයෙ මට ඉපදෙන්න සිද්ධ වෙන්න පුළුවන් කියලා හිතාගෙන ජීවිතය ගත කරන්න ඕනේ. ආයෙ ඉපදුනොත් මං කොයි වගේ තැනක ඉපදෙයිද? මොකද මේ ජීවිතයෙන් විතරක් සියල්ල නිමා වෙන්නේ නැහැ. ආයි මට ඉපදෙන්න සිද්ධ වෙනවා කියලා ජීවිතය ගත කරන්න ඕනේ. එහෙම හිතාගෙන. නැවත මට ඉපදෙන්න සිද්ධ වෙනවා කියලා හිතාගෙන ජීවිතය ගත කරොත් ඒ ජීවිතේ මොන වගේ තැනක් බවට පත් කරගන්න ඕනේද කියන කාරණාවත් හිතට එනවා. ඒ නිසා අපි හොඳට අපි හැමදෙනාම මේ ධර්මේශවරණය කරන මේ පින්වතුන් දේශනා කරන අප මේ හැමදෙනාම ඔබ අප හැමදෙනාම හොඳට සිහිය තියාගන්න ඕනේ. ඔන්න ධර්මය කියලා හිතාගෙන යොමු වෙන එක පැතිකඩක් තියෙනවා. මේක තමයි නිවැරදි දෙය කියලා හිතාගෙන යොමු වෙන එක පැතිකඩක් තියෙනවා. මොකක්ද මේ පැතිකඩ? කාමයන්හි දොස් නැතයි සලකා. දෘෂ්ටිගතව ඉඳුරන් පිනවනවා මොන දේ කරලා හරි සැපසේ ජීවත් වෙන්න උත්සාහ කරනවා මරුණට පස්සේ තීව්‍ර කටුක දුක් විඳිනවා. ඒක තමයි භාග්‍යතුන් වහන්සේ මුලින්ම පැහැදිලි කළේ පළවෙනි ධර්ම සමාදානය. වර්තමානයේ සැප විඳිනවා. නමුත් අනාගතයේ දුක්. මේ ජීවිතයේ සැප විඳිනවා කෙටි කාලයක් ඇතුළත. ජීවිතේ හරිම කෙටිනේ. අපාගාමී වෙලා හිතා ගන්න බැරි තරම් කාලයක් මහා දුක් විඳිනවා. ඔන්න පළවෙනි ධර්ම සමාදානයි. එතකොට ඒ කාරණාවත් එක්ක අපේ හැමෝටම හිතට ගන්න තියෙන කාරණාවක් තියෙනවා. අපි යොමු වෙලා තියෙන්නේ මේ වගේ ධර්ම සමාදානයකටද? මේ ජීවිතේ කොහොම හරි කමන්නේ සැප විඳින්න ඕනේ. මරුණට පස්සේ මොනවා වෙනවද කියලා මම දන්නේ නැහනේ. ඒ වගේ සිතුවිලි තියෙනවා නම් ඔන්න දැන් කල්පනා කරන්න කාලය. භාගතුන් වහන්සේ දේශනා කරන විදිහට ඔන්න හොඳට පැහැදිලි වෙනවා. කාමයන්හි දොස් නැහැ. කම්සප වින්දට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ කාමයන්ගේ ඇලී ගැලී හිටියට කිසිම ගැටලුවක් නැහැ වගේ මතයක් මගේ හිතේ තියෙනවා නම් වර්තමානයේ නම් සැප ලැබෙයි අනාගතේ අපාය ඉපදිලා තීව්‍ර කටුක දුක් විඳින්න හේතු වෙන්න පුළුවන් ඒ දෘෂ්ටිය. මොකද්ද දෘෂ්ටිය? කාමයන්ගේ දෝෂයක් නෑ. ওই දෘෂ්ටිය හිතේ තියෙනවා නම් අපි හැමෝම කල්පනා කරන්න ඕනේ අපාය ඉපදෙන්න හේතුවක්. ඔන පළවෙනි ධර්ම සමාදාන. පළවෙනියෙන් සඳහන් වෙන්නේ ධර්ම සමාදානය ගැන. බුදුරජාණන් වහන්සේ මේ ධර්ම සමාදාන හතර පැහැදිලි කරනවා විතරයි මේ ධර්ම සමාදාන හතරෙන් නිවැරදි ධර්ම සමාදානය මොකක්ද කියලා හෙළිදරව් කරලා නැහැ. හැබැයි අනිකුත් දේශනාත් එක්ක ගලපලා බලද්දී ඒ කාරණාව පැහැදිලි කරගන්න පුළුවන්. හොඳයි පළවෙනි ධර්ම සමාදාන අපි මතක් කරගත්තා. මොකද්ද? වර්තමානයේ සැප ලැබෙන අනාගතයේ දුක් විපාක ලැබෙන ධර්ම සමාදානය. සමහර අය හොඳ දේ, නිවැරදි දේ මේක තමයි ධර්මය කියලා හිතාගෙන යොමු වෙනවා මේ පැතිකඩට. පළවෙනි පැතිකඩ. වර්තමානයේ නම් සැප ලබනවා. අනාගතයේ කටුක දුක් විපාක ලබන ධර්ම සමාදානය. ඊළඟට බලමු දෙවෙනි ධර්ම සමාදානය. පච්චුප්පන්න දුක්ඛංචේව ආයතින්ච දුක්ඛ විපාකං. පච්චුප්පන්න කිව්වේ වර්තමාන. වර්තමානයේ දුක්. පච්චුප්පන්න දුක්ඛංචේව. වර්තමානයේ දුක. ආයතින්ච දුක්ඛ විපාකං. අනාගතෙත් ආයති කිව්වේ අනාගතේ. අනාගතෙත් දුක්. අපි බලමු මොකද්ද මේ භාගතුන් වහන්සේ පැහැදිලි කරන දෙවෙනි ධර්ම සමාදාය. සමහරු හොඳ දේ කියලා හිතාගෙන යොමු වෙනවා මෙන්න මේ පැතිකඩට. මොකද්ද පැතිකඩ? වර්තමානයේ දුක්, මරුණට පස්සේ දුක්. ඒක තවත් පැහැදිලි කරලා තියෙනවා. විවිධාකාරයෙන් කය තවමින්, ෘත සමාදන්ව දුක් විඳ මරණින් මතු අපාගාමී දුක් විඳීම. ඒ කාරණාවත් එක්ක අපිට බුද්ධ කාලයේ කතා පුවත් මතක් වෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් හිටියා මේ පින්වතුන් අහලා ඇති පොත්පත්වල කියවලා ඇති සමහර විවිධ අන්‍යාගමික පිරිස් හිටියා නිවන් අවබෝධ කර ගැනීම උදෙසා ශරීරයට දැඩි ලෙස දුක් දුන්නා. අපි දන්නවා අපේ සිදුවත් බෝසතාණන් වහන්සේත් අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා. මොකද ඒ කාලේ අදහසක් තිබුණා යම්කිසි මතයක් තිබුණා ශරීරයට දැඩි ලෙස දුක් දුන්නොත් ඒ තුලින් නිවන ළඟා කරගන්න පුළුවන්. එහෙම මතයක් තිබුණා. අදටත් සමහර දර්ශනවල එහෙම මතයක් තියෙනවා. දැඩි ලෙස දුක් දීමෙන්මයි නිවන ළඟා කරගන්න පුළුවන්. එතකොට ඒ වගේ පිරිස් ගැනයි මේ කියන්නේ. විවිධාකාරයෙන් කය තවමින් වෘත සමාදන් වෙනවා. සමහර සීල් වෘත සමාදන් වෙලවා ශරීරයට දැඩි ලෙස පීඩා. එන ගහපු පුටු වලින්ද ගන්නවා. එන ගහපු ඇඳවල් වල නිදා ගන්නවා. ඇඳුම් නැතුව සීතලට निराවරණය වෙලා ඉන්නවා. මැසි මදුරු පීඩාවලට निराවරණය වෙනවා කිසිම ඇඳුමක් නැතුව. ශරීරය තවනවා. මේ කය තවනවා. දැඩි ලෙස කයට දුක් දෙලා නිවනක් බලාපොරොත්තු වෙනවා. එතකොට මේ ජීවිතේ ඒ විදිහට දුක් විඳිනවා. ශරීරයට දැඩි ලෙස දුක් දෙනවා. අනාගතෙත් මොකද වෙන්නේ? නිවන් දකින හරි ප්‍රතිපදාවට නෙමෙයි එළඹිලා තියෙන්නේ. දැඩි ලෙස ශරීරය තවලා නිවනක් බලාපොරොත්තු වෙමින් ඔන්න කටයුතු කරලා අවසානයේ අපායේ ඉපදිලා තීව්‍ර කටුක දුක් විඳිනවා. ඔන්න දෙවෙනි ධර්ම සමාදානය. සමහරු හරි දේ කියලා යොමු වෙනවා මෙන්න මේ පැතිකඩට. මොකද්ද පැතිකඩ? දැනුත් දුක් ලැබෙන අනාගතෙත් දුක් ලැබෙන පැතිකඩ. තවදුරටත් ඒක පැහැදිලි කරලා තිබ්බා. ශරීරයට දැඩි ලෙස දුක් විපාක දෙනවා. දැඩි ලෙස දුක් දෙනවා උවමනාවෙන්ම. කය තවන විදිහේ සිල්වත සමාදන් වෙලා ඉන්නවා. මැරුණට පස්සේ නිරයගාමී වෙලා දුක් විඳිනවා. ඔන්න මිනිස්සු යොමු වෙන තවත් පැතිකඩක්. ඒ දෙවෙනි පැතිකඩ. තුන්වෙනි පැතිකඩ අපි විස්තර කරගමු. පච්චුප්පන්න දුක්ඛං ආයතින් සුඛ විපාකං. දැන් මේ වචන අපිට කීප වතාවක් කතා කරපු නිසා ඇහිච්ච නිසා දැන් ඔන්න සමීපයි. පච්චුප්පන්න වර්තමානයේ දුක්ඛං දුකයි. වර්තමානයේ දුක්. ආයතින් සුඛ විපාකං. අනාගතේ සැප. ඔන්න බලන්න. දැන් ඔන්න සැප කියන වචනේ ඇහෙනවා අනාගතේ සැප විඳින්න පුළුවන්. හැබැයි වර්තමානයේ ටිකක් දුක් විඳින්න වෙනවා. මොකද්ද මේ කියන්නේ? වර්තමානයේ දුක් අනාගතයේ සැප. එතකොට ඒ කාරණාව පැහැදිලි කරලා තියෙනවා තුන්වෙනි ධර්ම සමාදානය. තියුණු රාග ద్వේෂ මෝහ ඇති නිසා නිතර ආචාර උපාධ්‍යායන්ගෙන් දඬුවම් විඳිමි. භ්‍රමචර්යාව සපුරයි. මරණින් මතු සුගී සගලෝ එළඹේ. මරුණට පස්සේ දිව්‍ය ලෝකේ. ඔන්න බලන්න අපි මේ කාරණා පැහැදිලි කරගමු. වර්තමානයේ දුක් ලැබෙන නමුත් අනාගතයේ සැප ලැබෙන ධර්ම සමාදානය. ඔන්න දැන් ටික ටික සැප පැත්තට නැඹුරු වෙන කාරණා තමයි හිතදරව් වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළ තුන්වෙනි ධර්ම සමාදානය. සමහරු ඉන්නවා හොඳ දේ කියලා යොමු වෙනවා මේ වගේ පැතිකඩකට. මොකද්ද පැතිකඩ? තියුණු රාගදේශ මෝහ ඇති නිසා ආචාර උපාධ්‍යායන්ගෙන් දඬුවම් විඳිමින් Brahmacharyaව සපුරයි. දැඩි ලෙස රාගදේශ මෝහ තියනවා. තාම දැඩි විදිහට රාගය, ద్వේෂය, මෝහය දැඩි විදිහට තියනවා. නමුත් අමාරුවෙන් හරි දුක් විඳගෙන දරාගෙන Brahmacharyaව සම්පූර්ණ කරනවා. ඔන්න බලන්න. මොකද්ද Brahmacharyaව කියන්නේ? දැන් මේ Brahmacharyaව කියන වචනේ ධර්මයේ විවිධ තැන්වල විවිධාර්ථයෙන් හම්බ වෙනවා. සමහර තැනක Brahmacharyaව කියලා භාගතුන් වහන්සේ නිවන ගැන දේශනා කරනවා. Brahmacharyaව. Brahmacharyaව සම්පූර්ණ කළා කියලා සඳහන් වෙනවා නිවන් දැක්ක කියන නිවන් දැක්කා කියන කාරණාව විස්තර කරද්දී Brahmacharyaව සම්පූර්ණ වුණා කියලා දේශනාවල සඳහන් වෙනවා. එහෙනම් Brahmacharyaව කියන පදේ එකාර්ථයක් නිවන. තවත් අර්ථ තියෙනවා අප්‍රහ්මචර්යා වේරමණී ශික්ෂාපදයේ යටතේ අපිට හම්බ වෙනවා Brahmacharyaව කියන්නේ ඒ අර්ථයෙන් ගත්තොත් මොකක්ද? කාමයන්ගෙන් තොරව වාසය කරන්න උත්සුක වෙනවා. අන්න Brahmacharyaව. කොයි විදිහට හරි ඔය විවිධාර්ථත් එක්ක බැලුවාම අපිට පැහැදිලි වෙනවා මෙතන මොකද්ද මේ කියන්නේ. හිතේ දැඩි විදිහට රාග ద్వේෂ මෝහ තියෙනවා. හරි අමාරුයි. හැබැයි අමාරුවෙන් හරි ගුරුවරුන්ගෙන් උපදෙස් ලැබමින් ගුරුවරුන්ගේ දැඩි දඬුවමට පවා ලක් වෙමින් අමාරුවෙන් හරි භ්‍රමචර්යාව සම්පූර්ණ කරනවා. දුක් විඳගෙන දරාගෙන නිවන් දකින්න අවශ්‍ය වැඩපිළිවෙලේ යෙදෙනවා. එයාට වර්තමානයේ දුක් විඳින්න වෙයි. නමුත් අනාගතේ සැපසේ ජීවත් වෙන්න පුළුවන්. මරණින් මතු දිව්‍ය ලෝකෙ ඉපදිලා සැපසේ ඉන්න පුළුවන්. ඔන්න තුන්වෙනි ධර්ම සමාදානය. වර්තමානයේ දුක් විඳින්න වෙනවා අනාගතේ සැපසේ ඉන්න පුළුවන්. එහෙනම් පින්වතුන් දැන් ගලපලා බලන්න සමහර ස්වාමින් වහන්සේලා ඉන්නවා මේ පැවිද්ද ගත කරන්න ඉතාම අපහසුයි. හරිම අමාරුයි. බාහිර සමාජයේ විනෝදකාමී ජනතාව දැක්කහම මේ සිවුර ඇතුලේ ඉන්න හිතෙන්නේ නැහැ. සිවුරක් දරාගෙන ඉන්න හිතෙන්නේ නැහැ. භ්‍රමචර්යාවේ යෙදෙන්න හිතෙන්නේ නැහැ. හැබැයි අමාරුවෙන් හරි නැවත නැවත බුදුබණ ශ්‍රවණය කරමින් නැවත නැවත තමන්ගේ හිතටම චෝදනා කරගනිමින් අමාරුවෙන් දරාගෙන Brahmacharyaව සම්පූර්ණ කරන උත්සාහ කරනවා. අමාරුවෙන් හරි පැවිද්දේ ඉන්න උත්සාහ කරනවා. ඔන්න තුන්වෙනි ධර්ම සමාදානයට ඇයිති වෙන්නේ. වර්තමානයේ දුක් විඳින්න වෙයි. නමුත් අනාගතේ සැප සහිත ලෝකවල ඉපදිලා ඊටාම සැපසේ ජීවත් වෙන්න පුළුවන්. ඔන්න තුන්වෙනි ධර්ම සමාදානය දැන් ගිහි අය විදිහට ගත්තොත් මේ පින් උතුණුත් කල්පනා කරලා බලන්න අමාරුවෙන් හරි පන්සිල් රකින්න උත්සාහ කරනවා. අමාරුයි. බොරුවක් කියන්නේ නැතුව ඉන්න එක ලේසි දෙයක් නෙමෙයි. අමාරුයි. ඒ වගේම අනිකුත් ශික්ෂාපද. සමහර කෙනෙක්ට මත්පැන් නොබී ඉන්නවා කියන එක හරි අමාරු දෙයක්. හැබැයි අමාරුවෙන් හරි මේ උදා වෙච්ච අලුත් අවුරුද්දේ අමාරුවෙන් හරි පන්සිල් රකින්න උත්සාහ කරනවා. දරාගෙන ඉන්නවා. බොරුවක් කියන්න අවස්ථාව උදා වෙනවා. කොහොම හරි දරාගෙන බොරුව නොකිය ඉන්නවා. හොඳටම තේරෙනවා මේ බොරුව කිව්වොත් මට වාසියක් ලබා ගන්න පුළුවන්. නමුත් දරාගෙන ඉන්නවා. ওই වාසිය ලබා ගත්තට මේ බොරුව කියලා අනාගතයේ කටුක විපාක, කටුක දුක් විපාක ලබනවට වඩා ඔය පුංචි වාසිය නැති වුණාට මොකද? පුංචි වාසියක් වෙනුවෙන් අනාගතේ අපාගාමි දුක් විඳින දුක් විඳින්න සිද්ධ වෙන බොරුව නම් මං කියන්නේ. තරහාගෙන ඉන්නවා. පුංචි වාසිය ගියාවේ. අනාගතේ ලොකු ලොකු වාසි වෙනුවෙන් බොරු නොකිය ඉන්නවා. අමාරුයි. දුකක් විඳින්න වෙනවා. හැබැයි අනාගතයේ සැපසේ දිව්‍ය ලෝකාදීහි ඉපදිලා වාසය කරන්න පුළුවන්. ඔන්න තුන්වෙනි ධර්ම සමාදාය. සමහරු ඒ වගේ පැතිකඩකටත් යොමු වෙලා ඉන්නවා. අපි බලමු හතරවෙනි ධර්ම සමාදානය. අවසානයේ සංක්ෂිප්තව හතරම මතක් කරගමු. හතරවෙනි ධර්ම සමාදානයේ භාගතුන් වහන්සේ දේශනා කරනවා පච්චුප්පන්න සුකංචේව ආයතින්ච සුඛ විපාකං. එහෙනම් මේ වචන දැම්ම පැහැදිලි වෙන්නේ නැති. පච්චුප්පන්න සුකංචේව වර්තමානයේ සැප ආයතින්ච සුඛ විපාකං අනාගතෙත් සැප ඔන්න අපිට අවශ්‍ය කාරණාවට එනවා. දැනුත් සැප, මතුත් සැප. දැනුත් සුවසේ, මරණින් පසුවත් සුවසේ. මොකක් ගැනද මේ කියන්නේ? වැදගත්ම කාරණාව වන හතරවෙනි ධර්ම සමාදානය අපි බලමු පැහැදිලි කරන විස්තරය කොහොමද? තියුණු රාග දේශ මොහ නැති ධාන හතර උපදවා වෙසෙන කෙනා අනාගතේ මරණින් මතු සැප ඇති දිව්‍ය ලෝකාදීහි ඉපදෙයි. ඔන්න හතරවෙනි ධර්ම සමාදානය. දැඩි විදිහට හිතේ රාග දේශ මොහ නැහැ. වර්තමානයේ ඊටාම සැපසේ ධාන හතර උපදවා වාසය කරනවා. ඔන්න. වර්තමානයේ ඊටාම සැපසේ ධාන හතර උපදවා වාසය කරනවා. ඔන්න බලන්න පින්වත්නි වැදගත් කාරණාවක් සඳහන් වෙනවා. කාමයන්ගෙන් මිදිච්ච තත්වයක් තමයි මේ ධාන. අපි ධාන හතරක් ගැන අහලා තියෙන්නේ. ප්‍රථම ධානය, දෙවන ධානය, තුන්වන ධානය, හතරවෙනි ධානය. ධාන හතරක් ගැන ධර්මයේ කියලා දෙනවා. ඒ ධාන හතරම උපදින්නේ කාමයන්ගෙන් තොර මානසික තත්වයක. නීවරණ වලින් තොර මානසික තත්වයක. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා මේ නීවරණ වලින් හිත තොරවීමෙන්මයි ධානා මට්ටමකට හිත ළඟා වෙන්නේ. පින්වත්නි කාමයන්ගෙන් තොරව ලබන සුවය ධර්මයේ විස්තර කරලා දීලා තියෙනවා. කාමයන්ගෙන් විඳින සුවයට වඩා හිතා ගන්න බැරි තරම් වැඩි සුවයක් කාමයන්ගෙන් තොර ධාන මට්ටමකදී කෙනෙක්ට ලබන්න පුළුවන්. ආයිත් ඒ කාරණාව කියන්න අපි හොඳට අපේ හිතට හේතු ගන්න ඕන කරන කාරණාවක්. කාමයන්ගෙන් ලබන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ රූප දැකලා ශබ්ද අහලා ඒ වගේම ගඳ සුවඳ විශේෂයෙන් සුවඳ වර්ග ආග්‍රහණය කරලා රසවත් ආහාර භුක්ති විඳලා සුව පහසු ස්පර්ශ ලබලා ඒ කාමයන්ගෙන් ලබන සුවයට වඩා තාම වැඩි පුදුමාකාර සුවයක් කාමයන්ගෙන් තොර කාමච්ඡන්දාදී නීවරණ වලින් තොර ධාන මට්ටමකදී කෙනෙක්ට ලබන්න පුළුවන් කියලා ධර්මයේ පෙන්වා දෙනවා. රූප පසුපස හඹා ගිහිල්ලා සතුට වෙන්න තමයි අපේ හිත පුරුදු. හැබැයි ධර්මයේ තුලින් අපිට වෙනත් පැතිකඩක් විවරණය කරලා දෙනවා. ඔය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හඹා ගිහිල්ලා සතුට වෙනවට වඩා ඒවයින් තොර කාමච්ඡන්දාදී නීවරණ වලින් තොර ධාන මට්ටමක් උපදවාගෙන සුවසේ ඉන්න පුළුවන්. ධර්මයේ සඳහා මඟ පෙන්වීමක් තියෙනවා ක්‍රමානුකූලව. ඔන්න එවැනි කාරණාවක් ගැනයි හතරවෙනි ධර්ම සමාදාන යටතේ සඳහන් වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ධාන හතර උපදවා මේ ජීවිතෙත් සුවසේ ඉන්නවා. පළවෙනි ධානය ආදී ධාන හතර උපදවා සුවසේ ජීවත් වෙනවා. මැරුණට පස්සෙත් සැප ඇති ලෝකවල ඉපදිලා සැපසේ ඉන්නවා. එහෙනම් ඔන්න අපිට ඊටාම වැදගත් කාරණාව කියලා දෙනවා. දැනුත් සැප අනාගතෙත් සැප මේ ජීවිතෙත් සැපසේ ජීවත් වෙලා මරණින් මත්තෙත් සැපසේ සැප ඇති ලෝකවල ඉපදෙන්න නම් අපි කොයි වගේ දෙයක්ද කරන්න ඕනේ මේ ජීවිතේ සැපසේ ඉන්න නම් සැපමයි අපි හැමෝම හඹා යන්නේ මේ ජීවිතේ සැපසේ ඉන්නනම් ධානය උපදවා ගන්න. ඔන්න අපිට දෙන පණිවිඩය. ධාන මට්ටමකට හිත ගන්න. රූප එක්ක සතුට වෙන්න හිත පුරුදුයි, හිත එකෙන් අයින් කරගන්න අමාරුයි. අමාරුවෙන් හරි ධර්මයේ තුල යෙදිලා සමාධි මට්ටමකට හිත ගන්න කියලා අපිව පොළඹවනවා. ඒ තුලින්මයි සුවය. වර්තමානයේ සැපසේ ජීවත් වීමක් පිළිබඳව භාගතුන් වහන්සේ දේශනා කරනවා ධාන උපදවා ගැනීම. මේ බුද්ධ භාෂිතය. ඒ විදිහට ධාන උපදවා ගනිමින් කෙනෙක් මේ ජීවිතේ ඊටාම සුවසේ ජීවත් වුණොත් මරුණට පස්සෙත් සැප. ධාන මට්ටමක් උපදවා ගැනීම හරහා ඒ ලැබෙන ඊළඟ උපත සුවසේ සැප ඇති දිව්‍ය ලෝකයක. එහෙම නැත්නම් බ්‍රහ්ම ලෝකයක. අඩුම තරමේ මනුෂ්‍ය ලෝකයක සුගති උපතක්මයි ලැබෙන්නේ. එහෙනම් පින්වත්නි ඔය තමයි ධර්ම සමාදානය හතර. දැන් බලන්න මතක් කරගන්න. බුදුරජාණන් වහන්සේ මේ හතර දේශනා කළා. ස්වාමින් වහන්සේලා මේ දේශනාව සතුටින් අනුමෝදන් වෙනවා. එච්චරයි දේශනාවේ අන්තර්ගතය. භාග්‍යතුන් වහන්සේ මේ හතරෙන් නිවැරදි ධර්ම සමාදානය නම් කරලා නැහැ. උන්වහන්සේ මේ ධර්ම සමාදාන හතර පැහැදිලි කළා පමණයි. අනිකුත් දේශනාත් එක්ක ගලපලා බලද්දි තේරෙනවා අපි වැඩි වැඩියෙන් යොමු විය යුත්තේ මොන ධර්ම සමාදානයටද? අවසාන වශයෙන් කියවුණු දැනුත් සැප අනාගතේ සැප ලැබෙන ධර්ම සමාදානය. එහෙනම් කෙටියෙන් මතක් කරගමු දේශනාවේ අන්තර්ගතය. බුදුරජාණන් වහන්සේ ධර්ම සමාදානයෝ හතරක් පැහැදිලි කරපු චූල ධම්ම සමාදාන සූත්‍රයයි අපි කාලානුරූපව දැනගත්තේ. විශේෂයෙන්ම භාග්‍යතුන් වහන්සේ දැනුත් සැප මතුත් සැප ලබන ක්‍රමවේදය හෙළිදරව් කරපු දේශනාව. ඒ වගේම ධර්මය කියලා හිතාගෙන හොඳ දේ නිවැරදි දේ කියලා හිතාගෙන මිනිස්සු යොමු වෙන පැතිකඩ හතරක් විවරණය කරපු දේශනාව. අපි කාරණා එකින් එක හතර පැහැදිලි කරගත්තා. දැන් මේ සාරාංශගතව අපේ හිතට දාගන්න එපේ. දහම් කරුණු අපි මුලින් අපේ හිතට හොඳට ධාරණය කරගත්තාම ප්‍රායෝගික ජීවිතේ භාවිතයට ගන්න පහසුයි. එතකොට චූල ධම්ම සමාදාන සූත්‍රයේ අන්තර්ගතය හොඳට මතක තියාගන්න. භාග්‍යතුන් වහන්සේ ධර්ම සමාදානය හතරක් පැහැදිලි කරා. පළවෙනි එක දැනුත් සැප හොඳට මතක තියාගන්න පළවෙනි එක දැන් සැප ලැබෙනවා. නමුත් අනාගතේ දුක්. දෙවෙනි ධර්ම සමාදානය දැනුත් දුක් අනාගතෙත් දුක් ලැබෙන ධර්ම සමාදානය. තුන්වෙනි ධර්ම සමාදානය දැන් දුකයි. නමුත් අනාගතේ සැප. හතරවෙනි ධර්ම සමාදානය දැනුත් සැප අනාගතෙත් සැප. ඒ කාරණා හතර අපි පැහැදිලි කරගත්තා. පළවෙනි කාරණාව දැන් සැප නමුත් අනාගතේ දුක්. මොකද්ද? කාමයන්ගේ ඇලී ගැලී වාසය කරලා සැපසේ ඉන්නවා. කාමයන්ගේ දොස් නැතයි දෘෂ්ටිගතව ඉන්නවා. අනාගතයේ අපායේ ඉපදිලා දුක් විඳිනවා. දිගු කාලීන දුක් විඳිනවා. දැන් සැප අනාගතයේ දුක්. දෙවෙනි ධර්ම සමාදානය පැහැදිලි කරලා දෙනවා භාගතුන් වහන්සේ. දැනුත් දුක් අනාගතෙත් දුක්. දැන් දුක් විඳිනවා ශරීරය තවමින්. ශරීරයට දැඩි ලෙස දුක් දුක් දෙමින්, කය තවමින් දැන් පීඩා විඳිනවා. කය තවන සිල් සමාදන් වෙලා ගවය විදිහට බල්ලෝ විදිහට හැසිරිලා ශරීරයට දැඩි ලෙස දුක් දීලා මරුණට පස්සේ තපාගාමීව දුක් විඳිනවා. දැනුත් දුක් අනාගතෙත් දුක්. ඊළඟට ටිකෙන් ටික ඔන්න අපිට අවශ්‍ය කාරණා හිලිදරව් වුණා. දැන් දුක් නමුත් අනාගතයේ සැප. මොකද්ද? දරාගෙන කොහොම හරි Brahmacharyaවේ තුල යෙදෙනවා. දරාගෙන අමාරුයි අමාරුවෙන් හරි සිල් රකිනවා. අමාරුයි අමාරුවෙන් හරි භාවනාවක යෙදෙනවා. Brahmacharyaව සම්පූර්ණ කරනවා. අමාරුවෙන් දරාගෙන ඇඬු කඳුලෙන් නමුත් Brahmacharyaව තුල යෙදිලා බැනුම් අහගෙන කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේලාගේ කල්යාණ මිත්‍රයෙක්ගේ දැඩි දඬුවමට පවා ලක් වෙමි. Brahmacharyaව තුල ඇඬු කඳුලෙන් නමුත් යෙදිලා දැන් දුකයි. අනාගතයේ සැපසේ දිගු කාලීන ආවිෂ ඇති දිව්‍ය ලෝකවල ඉපදෙනවා. අවසාන ධර්ම සමාදානය පැහැදිලි කරලා තිබුණා දැනුත් සැප අනාගතෙත් සැප. අපි වැඩියෙන්ම කැමති දේ දැනුත් සැපසේ අනාගතෙත් සැපසේ. මොකද්ද විස්තරය? ධාන උපදවාගෙන දැන් සුවසේ ඉන්නවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පිළිබඳ හඹා යෑමක් අවශ්‍ය නැහැ. නීවරණ වලින් තොර ධාන සුවය විඳිනවා. තාම සුවසේ. මරණට පස්සෙත් සුගී සගලෝ කියලා සඳහන් වෙන්නේ. සුගතියේ ඉපදිලා ධාම සැපසේ ඉනවා. ඒ නිසා පින්වත්නි, ඊටාම වැදගත් ධම් කරුණු හෙළිදරව් කරන චූල ධම්ම සමාදාන සූත්‍රය අපි දැනගත්තා. අපි සමාදන් වෙන්න ඕනේ මොන ධර්ම සමාදානයද? ඔන්න දැන් අපි කල්පනා කරන්න අපිට ඕනේ දැනුත් මතුත් හැමදෑම සුවසේ ඉන්න. එහෙනම් අපි මේ ජීවිතේ ධාන මට්ටමක් උපදවා ගන්න උත්සාහ කරමු. පුළුවන්. ධර්මය හරියට ක්‍රමානුකූලව පියවරෙන් පියවර අනුගමනය කළොත් ඒ ධාන මට්ටම ඒ සමාධිය උදා කරගන්න අවස්ථාව තියෙනවා. එහෙම උදා කරගත්ත අය ගැන අපි දැනුත් අහනවා. සමහර හොඳ ස්වාමීන් වහන්සේලා ගැන අපිට අදත් අහන්න ලැබෙන්නේ. නිසා පුළුවන්. උත්සාහය අවශ්‍යයි. කැපවීම අවශ්‍යයි. උත්සාහවන්තයා ජයගනි කියලා අපි අහලා තියෙනවා. ඒක අනිවාර්යයි. නමුත් ඒ උත්සාහය නිවැරදි උත්සාහයක් වෙන්න ඕන. ධර්මයේ තුල යෙදීමෙන් ඒ නිවැරදි උත්සාහය තුල යෙදෙන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා අපි හොඳට අපි හැමදෙනාම හොඳ අදිෂ්ඨානයක් ඇති කරගමු. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේ කරුණු කාරණා හොඳට වටහාගෙන අඳුනගෙන ධර්මයේ තුල හෙළිදරව් කරන මාර්ගය වටහාගෙන දැනුත් සුවසේ ජීවත් වෙන්න හිත යොමු කරලා ඒ සඳහා මාර්ගයේ යෙදිලා අනාගතයේ සැප ඇති ලෝකයන්හි ඉපදිලා නිවන් දකින තුරාවට මේ සංසාර ගමන සාර්ථක කරගන්න. ඒ වගේම ධර්මයේ තුල මේ දේශනාව තුල කියලා දුන්න විදිහට මේ ජීවිතේ ඊටාම සුවසේ ඉන්න හේතු වෙන ධානා මට්ටමකට හිතපත් කරගන්න උත්සාහවත් වෙනවා. ඒ තුලින් මරුණට පස්සේ මරණින් මතු සුව ඇති ලෝකයන් ඉපදිලා සුවසේ සංසාර ගමන ගත කරන්න අවස්ථාව උදා කරගන්නවා. ඒ වගේම පුළුවන් තරම් ඉක්මනින් උතුම් වූ ධර්මාවබෝධයෙන් නිවී සැනසීම කරා ළඟා වෙනවා කියලා අපි හැමදෙනාම අදිෂ්ඨානයක් ඇති කරගමු. විශේෂයෙන්ම අද දේශනාව තුළින් අපි හැමදෙනාම රැස් කරගත්ත පුණ්‍ය ශක්තිය දෙවියනුත් සිහිපත් කරලා අනුමෝදන් කරමු. ගාථා කියමින් දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මං පරන්ති ඔබ අප හැම දිනාටම ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය කුසලය උතුම් වූ නිවන් පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු හැම දිනාටම තෙරුවන් සරණයි